නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් ප්‍රියයන්ට ලං වෙන්නේ කොහොමද අප්‍රියයන්ගෙන් වෙන් වෙන්නේ කොහොමද පිළිබඳව අපගේ අවධානම යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ඉස්සෙල්ලාම දැනගන්නට ඕනේ මේ ලෝකයේ ප්‍රියය කියන කාරණාව පවතින්නේ මොන ආකාරයටද මෛත්‍රිය කියන භාවනාව වඩන ආර්ය ශ්‍රාවකයා මේ ප්‍රිය කියන ධර්මතාවයේ තුල කොහොමද සම්බන්ධ වෙන්නේ ඒ ධර්මතාවය මේ භාවනා යෝගියාගේ ජීවිතයත් සමග මොන වගේ පීඩනයක් කම්පනයක් ඝට්ටනයක් ඇති කරනවද කියන එක පිළිබඳව දැන ගැනීම වඩාත්ම වැදගත්. ඒකට හේතුව මේ මෛත්‍රී භාවනාව කියන එක සාමාන්‍යයෙන් සරල වචනයක් වුණාට මේ වචනය තුල තියෙන අර්ථය ගොඩාක් සංකීර්ණ අර්ථයක්. අපි දන්නවා මේ මෛත්‍රිය කරනවා කියලා කිව්වට සුවපත් භාවය නිදුක් භාවය නිරෝගී භාවය නිර්වාණ සාන්තිය අපි ප්‍රාර්ථනා කරනවා කියන එක. අද මේ ලෝකේ ගොඩාක් දේවල් අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒ ප්‍රාර්ථනා කීයෙන් කීයක් ඉෂ්ට වෙලා තියෙනවද කියලා බැලුවාම බොහොම අතලොස්සක් ඉෂ්ට වෙලා තියෙනවා. මෛත්‍රී භාවනාව පතන ප්‍රාර්ථනා කරන භාවනා යෝගීන් අද ඉන්නවා අවුරුදු 10 15 20 30 මේ භාවනා කමඨාන වඩලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම මාර්ගය යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් වඩනවා නම් උපරිම අවුරුදු 7යි කියලා. එහෙනම් අවුරුදු 20 30 ගිල්ලත් පළවෙනි මාර්ගඵලයවත් නැහැ. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම මෛත්‍රියෙන් සසර දුකෙන් එතර වෙන්න පුළුවන්ද කියලා. තථාගතයන් වහන්සේ දේශනාවේ පොරොන්දු වෙනවා මෛත්‍රියෙන් බුදු වෙන්න පුළුවන් කියලා. එනම් බුද්ධත්වයට යන්න පුළුවන්කම තියෙද්දී ඇයි රාහත් ඵලයට එන්නේ නැත්තේ? ඵලවලටපත් වෙන්නේ නැත්තේ ඇයි කියලා බලනකොට මේ මෛත්‍රිය කියන මේ ධර්මතාවය සංකීර්ණ විෂයක් මේක තුල තියෙන নানা ප්‍රකාර ගැටලු අපට විසඳ ගන්න බෑ මේකේ තියෙන ප්‍රශ්න අපට තේරුම් ගන්න බෑ අර නිකම් කතා කරනවා වාගේ අසීයෙන් ප්‍රකාශන කරනවා වාගේ අපේ ජීවිත කාලය පුරාම අපි සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියන වාක්‍ය සජ්ජායනා කරමින් කාලය ගත කරලා තියෙනවා. එහෙනම් අපි කල්පනා කරලා බලනකොට මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියාට මේ ප්‍රියතාවය කියන්නේ මොනවද කියලා ආනකොට එයාට අවංකවම කියන්න සිද්ධ වෙනවා මා මේ ලෝකෙට ලෝභ කරන්නේ මොනවද ඒ ලෝභ කරන සෑම දෙයක්ම මට ප්‍රියයි කියලා එයාට කියන්න සිද්ධ වෙනවා එහෙනම් මේක අපේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයට සීමා වෙච්ච ප්‍රශ්නයක්. මොනවද මම ප්‍රිය කරන්නේ? ලෝභය, ద్వේෂය, මෝහය, රාගය මම ප්‍රිය කරනවා. මම ප්‍රතුජන කෙනෙක් නම් මාගේ සිත දුස්ය වෙලා නම් අසත්පුරුෂකමෙන් පිරීලා නම් මේ ලෝකෙ දිහා බලනකොට මම ගොඩාක් ප්‍රිය වෙනවා පැවැත්මට අදාළ දේවල් පිළිබඳ. ඇස් දෙකෙන් මේ ලෝකෙ දිහා බලනකොට ඒ ඇස් දෙකට පේන සෑම නාමයක් රූපයක් පිළිබඳව මම ප්‍රිය වෙනවා. ඒ ප්‍රියතාවය තුල ලෝභයක් පවතිනවා ඒක තුල විඳීමේ තෘෂ්ණාවකුත් පවතිනවා. දුර්ලභ ගණයේ පැලයක් අපි දකින්න කැමතියි. ඒ පැලය අපේ සීමාව අපේ අයිතිය යටතේ ිටව ගන්නත් කැමතියි. ලස්සන දේවල් අපි දකින්න කැමති ඒක විඳින්න කැමති අයිතිය ගන්න කැමතියි. එහෙනම් මේ ඇස් වලට පේන සෑම නාමයක් රූපයක්ම අරගෙන බලනකොට ඒක තුලින් අපට ගොඩාක් ධර්මතාවයන් මතු කරන්න පුළුවන්. එහෙනම් මේ ක්ලේශ ධර්මතාවයන් මේ ඇස් වලින් දකින දේවල් තුලින් ජීවිත කාලය පුරාම අපට ප්‍රශ්න ඇති කරමින් ගැටලු ඇති කරමින් අපගේ සංසාර භවය දීර්ඝ කරමින් පවතිනවා. එහෙනම් අපේ ඇස්වලට පේන්නේ මොනවද කියලා බලනකොට අපට ප්‍රිය දේවල් පේනවා අප්‍රිය දේවල් ප්‍රතික්ෂේප වෙනවා අද අපේ ලෝකයේ අපි ජීවත් වෙනවා අපගේ ලෝකය අපි වෙනස් කරගන්න විනාශ කරගන්න කැමති නෑ හේතුව ඒක අපි අදාගත්ත ලෝකය අපගේ මානසික ලෝකය අද අපි ගොඩාක් දකින්නට කැමති කවුද කියලා බැලුවාම අපි ගොඩාක් මේ ලෝකයේ ප්‍රිය කරන මිනිස්සු අපි දකින්න කැමති. අතුරෙක් දකින්නවට කැමති නෑ. වෛරකාරයෙක් දකින්නවට කැමති නෑ. අපි කැමති නැති නාම රූප අපගේ නෙතට ගැටෙනවට අපි කැමති නෑ. එහෙනම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ තමයි අපගේ කන් වලට ගොඩාක් ප්‍රියමනාප දේවල් ඇහෙනවට කැමතියි. අපි පෘතුජන ස්වභාවයෙන් ඉන්නවා නම් ගොඩාක් කැමති දේ මොනවද? අපි පිළිබඳ ප්‍රශංසාව. නින්දාව ඇයෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ගැටීමක් තියෙනවා. ඒ වගේ තමයි අපි ආහාරයක් සූදානම් කරනකොට ඇන්ද අතට දීලා බෙදා ගන්න කිව්වම එයා කවුද කියන එක එයා ඇන්දෙන් කියනවා අපට. හේතුව කොච්චර අපගේ ගතිගුණ අපේ වසඟ කරගෙන මෙල්ල කරගෙන වාගෙන සිටියත් මේ චරිතය කියන ගුණාංගය ඒ පුද්ගලයා පිළිබඳව ඒ විඥාණය පිළිබඳව එයාගේ ಗುಣධර්ම පිළිබඳ සියලෝම කාරණා ටික එළියට දානවා. අපේ ඇඳ අරගෙන බෙදනකොට සීතල જાති තියෙනවා සීතල ව්‍යංජන තියෙනවා ඒවා එකක්වත් ගන්න නෑ හේතුව ඒක කය සීතල කරනවා එහෙනම් අපි ඒ ඇඳ වැඩිපුර පාවිච්චි කරන්නේ උණුසුම් જાති වලට මිරිස් වැඩිපුර තියෙන, සැර වැඩිපුර තියෙන උණුසුම් ව්‍යංජන වලට ඒක භාවිතා කරනවා නම් අපි ගොඩාක් රස්නෙට කැමති කියන එක පෙන්눔 කරලා ඉවරයි. රස්නය වැඩි නම් අපි තුල පවතින්නේ මොනවද? වහාම කිපෙන ස්වභාවය, කෝපය, වෛරය, ద్వේෂය පවතින චරිතයක් කියන එක අපි ලෝකෙට කියනවා. ගොඩාක් මිරිස් කර්ම කන කට්ටියට වැඩිපුර තරහා යනවා. එහෙනම් මිරිස් වලට කැමැති කට්ටිය තරහවට කැමැති, द्वේෂයට කැමැති. එයා ඒක මේ ලෝකේ ප්‍රියේ බවට හිතනවා. එහෙනම් අපගේ ජීවිතයේ අපි දාහනේ බෙදනකොට ඒ ගන්න ප්‍රමාණයෙන් එයා ලෝකෙට කියනවා මගේ පිච්චෙන ප්‍රමාණය මේක කියලා. තපස්වරයෙක් මේ ලෝකේ ජීවත් වෙනකොට අසකන දිවනාසය සමසිතෙන් චෛතසික අඩු කරගෙන නිවිච්ච ස්වභාවයේ මත ජීවත් වෙනවා එහෙනම් මේ ආකාරයෙන් ජීවත් වෙන තපස්වරයෙකුට ආහාරවල අවශ්‍යතාවය අඩුයි ඒතෝ එයා ආයතන අයෙම මේ කය පෝෂණය කරනවා ලෝකෝත්තර ධර්මතාවයෙන් එහෙනම් එයාගේ අවශ්‍යතාවය ගොඩාක් අවමයි. නමුත් අපට තියෙන ප්‍රශ්නය ආහාර වැඩිපුර ගන්නවා නම් අපි දන්නවා ආයතන අයෙන් යන ඉන්ධන ප්‍රමාණය වැඩි, පිච්චෙන ප්‍රමාණය වැඩි. එක වේලකින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි මේ කයට තපස්වරයෙකුට දවස් දෙකකට එක වේලකුත් ඇති වෙන අවස්ථාව තිබෙනකොට තුන් වේල හතර වේල අවශ්‍ය වෙනවා නම් ඒ කියන්නේ එයාගේ ජීවිතය තපස් ජීවිතයක් නෙමෙයි. තාම තපස් ජීවිතයට උරු කරමින් පවතින ජීවිතයක් එයා ජීවත් වෙනවා. තාම එයා නියම තාපස ස්වરૂපයට වෙනස් වෙලා නැහැ. බොහොම ඉක්මනට ඒ අඩුව අදාගෙන වෙනස් විය යුතුයි. එහෙනම් අපේ ජීවිතවල අපට මේ කබලින් ආහාරවල වැඩිපුර අවශ්‍යතාවය දැනෙනවා නම් අපි දැනගන්න ඕනේ මාගේ ජීවිතයේ වැඩිපුර ඉන්ධන දහණය වෙනවා වැඩිපුර සිටිවිලි පාළ වෙනවා වැඩිපුර මේ ආයතන නාම රූපත් එක්ක ගැටෙනවා මේ ප්‍රශ්නය තමයි මේ ආහාරවල අවශ්‍යතාවයට හේතුව ඒක කල්පනා කරලා එතන අදන්ට ඕනේ. එනම් මේ ප්‍රිය කියන එක ඉස්සෙල්ලාම දැනගන්නට මේ ආයතන අයේ මේ ප්‍රිය පවතිනතාවය අපි දැනගන්න ඕනේ. එහෙනම් අපි දැක්කා අපි මේ ඇස් වලින් බලන්න කැමති අපි ප්‍රිය දේවල් කියලා. ඒ වගේම මේ කටට අපි කවන්න කැමති අපි ප්‍රිය දේවල් අප්‍රිය දේවල් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තමයි අපි කතා කරන්නේ මොනවද අපේ ජීවිතේ ප්‍රිය දේවල් කට අරිනකොට පළවෙනි වචනෙන් තමන්ගේ කේන්ද්‍රය තව කෙනෙකුට දීලා ඉවරයි. අපගේ ජීවිතයේ අප කතා කරන සෑම වචනයක්ම අපි වඩලා තියෙන ಗುಣධර්ම පාරමිතාව අපි මොන වගේ ජීවිතයක් ගත කරනවද මේ සේරම කේන්ද්‍රවල තියෙන කාරණා ටික අපි කියලා ඉවරයි එක වචනේ දැන් කෙනෙක් ඇවිල්ලා අපට කියනවා නම් ඔව් මට තේරෙනවා කියලා කියනවා නම් ඒ කියන්නේ මොනවද එයාට සාපේක්ෂව තේරෙනවා කියන එකවත් එයාට තේරිලා නැහැ ඔව් ඔබ වහන්සේ කියන එක මට තේරෙනවා. ඒ කියන්නේ මොනවද? අපි කියන දේ අපි කියන විදියට තේරෙන්නේ ඒ ඒ අයගේ ප්‍රඥා මට්ටමට ගෝචර වෙන එක. කෙනෙකුගේ විඥාණයට සමාන විඥානයක් මේ ලෝකේ නැතයි තථාගතයන් වහන්සේ දේශනා කරනසේක. එහෙනම් එක විඥාණයකට සමාන එක විඥානයක් නැත්නම් එක ආ සමාන මට්ටමේ තියෙන පාරමී ධර්ම වලින් පිරිච්ච විඥාන දෙකක් මේ ලෝකේ නෑ හේතුව විඥානයක් තවත් විඥානයකට නිතරම අසම සමයි එහෙනම් මේ විදියට පවතින ධර්මතාවයේ මත අපි කොහොමද කියන්නේ අර දේශනාවේ කියපු කාරණාව මට ඒ විදියටම තේරුණායි කියලා උන්වහන්සේගේ මානසිකත්වය අපට නැත්තම් ඒ මානසිකත්වයට සමාන කෙනෙක් මේ ලෝකේ නැත්තම් එක්කෝ වැඩියෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නැත්තම් අඩුවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා එහෙනම් අපේ තියෙන ප්‍රඥාවට අවබෝධයට අනුව නේද ඒක වැටුනේ මේකත් වැටෙන්නේ නැත්තම් එයා මොනවද වටාගෙන තියෙන්නේ එහෙනම් එයා කවුද එයාගේ දැනුම මොනවද එයාගේ ක්‍රියාව මොනවද එයාගේ මාන්නය මොනවද ඒ හැම එකක්ම අර වචනේ තුල තියෙනවා. එහෙනම් අපගේ ජීවිතවල අපේ හැකියාවල් පිළිබඳව නිතර නිතර කතා කරනවා නම් මම මේ වගේ මම මෙච්චර දක්ෂයි මන් තුල මේ වගේ ಗುಣධර්ම හැකියාවන් තියෙනවායි කියලා කියනවා නම් ඒ කියන්නේ මොනවද? එයා පිළිබඳ ආත්ම වර්ණනාව පවතිනවා. එහෙනම් අපගේ කතාව තව කෙනෙකුට ආදර්ශයක් විය යුතුයි. කෙනෙක් ඇවිල්ලා කියනවා මට මේම ප්‍රශ්නයක් තියෙනවා. ආ සන්තෝසයි මටත් මේම ප්‍රශ්නයක් තිබුණා. මමත් මේ ප්‍රශ්නෙට මේ විදිහට විසඳුවයි කියලා එයාගේ අභිවෘද්ධිය පිණිස එයාගේ ලෝකෝත්තර ජීවිතයේ සාර්ථකත්වය පිණිස එහෙම කතා කරනවාට අපට අවසරය තියෙනවා මිසක් අපි විශේෂත්වයක් ලබන්න ගෞරවයක් ලබන්න කීර්තියක් වටිනාකමක් ලබන්න අපි අපගේ ಗುಣ කියනවා එතන අපට විශාල වරදක් සිද්ධ වෙනවා ලෝකෝත්තර ආර්ය ජීවිතය පිළිබඳව. එනම් මේ වචනවල අපි කැමති දේවල් තමයි කතා කරන්නේ. අපි කැමති අපගේ ජීවිතයේ ඇතිවෙච්ච ප්‍රශ්න ටික කියන්න නම් අන්න ඒක අපගේ ප්‍රියය. අපි කැමති අපගේ ජීවිතයේ වාසනාවන්ත දේවල් කතා කරන්න නම් ඒකත් අපගේ ප්‍රියය. එහෙනම් මේ ලෝකයේ සෑම මිනිසෙක්ම කතා කරන්නේ එයාගේ ප්‍රියතාවය. එහෙනම් මේ ඕපදූප කතා කරන, පරුස කතා කරන සැර වචන වලින් මිනිස්සුන්ගේ සිත් රිදවන කට්ටියක් කරන්නේ ප්‍රියද? ඔව් එයා ඒකට ප්‍රිය නැත්තම් කොහොමද ඒක කතා කරන්නේ? එයාට ඒක ප්‍රිය නැතුව එයා කතා කරනවා නම් එයාට ඒක දුකක්. සියලු සත්වයෝ ලෝකයේ දුකට අකමැති මේක ධම්මපදයක්. භාග්‍යවතුන් වහන්සේ සිදුවත් කුමරු වශයෙන් ඉන්නකොට උන්වහන්සේට තිබුණා දුකට අකමැති කියන ප්‍රශ්නය. තථාගතයන් වහන්සේ දුකට අකමැති නිසා සම්මා සම්බුද්ධත්වයට පත් වූසේක. එහෙනම් මේ ලෝකයේ කතා කරන සෑම මිනිසෙක්ම තමන්ගේ ප්‍රියේ කතා කරනවා. ඒ වගේ තමයි මේ කන් වලට ඇයෙන සෑම කාරණාවක්ම මොනවද සවන් දෙන්නේ ප්‍රිය සවන් දෙනවා අප්‍රිය තිබුණොත් එයාගේ කන් දෙක එයා වෙන දියාවකට ගෙනියනවා අසීයෙන් ඉන්නවා එහෙනම් ධර්ම දේශනාව තුළදී තමන්ගේ කන් දෙක හොඳට විවෘත කරගෙන හොඳට ශ්‍රවණය කරනවා නම් එයා ඒ ධර්මයට ප්‍රියයි. ඒ අවවාද අනුශාසනාවට ප්‍රියයි. ඒ නිසා එයා මේක හොඳට සාවධානව ශ්‍රවණය කරමින් පවතිනවා. යම්කිසි කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනකොට එයාට ධර්මයක් අනුශාසනාවක් ඇෙනවා නම් එයා වටපිට බලනවා නම් කතා කරනවා නම් ඒ කියන්නේ එයා ප්‍රිය නැ තථාගතයන් වහන්සේ මේක දැක්කා. දේශනා පිළිබඳව විනය පනවනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා වෙන වැඩවල ඉන්නවා නම් ධර්මයේ දේශනා කරන්න එපා. අවදානම අඩුයි නම් දේශනා කරන්න එපා. මාංශය තේට්ටුව වැඩි නම් දේශනා කරන්න එපා. බඩගිනි නම් දේශනා කරන්නට එපා. අකමැත්තෙන් සවන් දෙනවා නම් දේශනා කරන්නට එපා. අපාසුතාවයෙන් ශ්‍රවණය කරනවා නම් දේශනා කරන්නට එපා. අවතක්සේරුවට ශ්‍රවණය කරනවා නම් දේශනා කරන්නට එපා. අගෞරවයෙන් ආගෙන ඉන්නවා නම් දේශනා කරන්නට එපා. ධර්මය විවේචනය කරන අදාසින් ඒ ධර්ම දේශකයන් වහන්සේ නින්දාවට ප්‍රකාශ කරන අදහසින් ඒ නින්දාවට පත් කිරීමට කරුණු එකතු කරමින් ද බණහනව නම් එයාට දේශනා කරන්නටත් එපා. ක්‍රියාකාරීත්වය තුල නිරත වෙලා ඉන්නවා නම් එක ඉරියව්වක එක තැනක ඉන්නේ නැත්නම් ඒත් දේශනා කරන්නට එපා. තමන්ගේ මාන්‍ය අහංකාරයේ උඩඟුවෙන් ගෞරවාන්විත තැනක ඉඳගෙන දේශකයා පාල නින්දාවට පත් කරලා ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඉයලට ධර්මයේ දෙන්න එපා ධර්මයේ ඉයලින් පාලට යන්න ඕනේ එහෙනම් භාග්‍යතුන් වහන්සේ දැක්කා මෙතන ප්‍රශ්නයක් තියෙනවා අපි මේ කන් දෙකට ශ්‍රවණය කරන්නේ අපගේ කැමැත්ත මත එහෙනම් කනට දෙන්නත් ඕනේ කැමැත්ත මත අකමැත්ත මත කිසිම දෙයක් නොදිය යුතුයි ඒක ලෝක සත්‍යයට දුක. අපි මේ ලෝකයේ දුක නිවන්නට කටයුතු කරන්න ඕනේ. කිසිම මෝතක දුක ඇති වෙන්නට කටයුතු නොකරන්නට ඕනේ. එහෙනම් මේ ලෝකේ සියලෝම මිනිස්සු කැමති තමන් ප්‍රිය දේවල් ශ්‍රවණය කරගන්න. නැවත නැවත මේ මිනිස්සු ශ්‍රවණය කරන්නේ ගොඩාක් ප්‍රිය දේවල් නිසා අප්‍රිය පැත්තට අවධානමක් නැහැ. එහෙනම් ගොඩාක් වෙලාවට මිනිස්සේ ගඳට කැමතිද සුවඳට කැමතිද කියලා එයා දිහා බලාගෙන ඉන්නකොට එයා තමන්ගේ වස්ත්‍රයේ තියෙන ගඳ ඉඹලා බලනවා ඔළුව කසලා ඉඹලා බලනවා. තමන්ගේ දාඩිය ගඳ ඉඹලා බලනවා. එහෙනම් තමන්ගේ ගඳ නිතර නිතර ස්පර්ශ කරනවා නම් එයා ගඳට කැමති. අපි දැකලා තියෙනවා ගොඩාක් කට්ටිය අපිරිසිදු ඇඳුම ගලවලා ඒක ඕදන්න දාන්නේ නැහැ. ඉඹලා බලනවා ඒක ඇත්තටම ගඳයිද කියලා. එහෙනම් අපේ ඇඳුම අපිරිසිදු නම් ඒක නායට ලං කරන්නේ එයා ගඳට කැමති කියන නිසා. සමහර අය අපිරිසිදු දේවල් ගඳ දේවල් කිට්ටු කරන්නේවත් නැහැ. හැබැයි සුවඳ දේවල් හොඳට අතට අරගෙන ඉඹලා බලනවා. ඒකේ වින්දනය ලබනවා. එහෙනම් මේ සෑම අවස්ථාවක් තුළම මේ ඇස කන දිව නාසය කියන ආයතන වලින් අපගේ ප්‍රියතාවය අපි මේ ලෝකෙට පිළිඹු කරනවා. ඒ වගේම තමයි කෙනෙක් ඇසිරෙන්නේ අකමැත්තෙන්ද කැමැත්තෙන්ද කියලා ඇහුවාම එයා කියන මම කැමති දේ මම කරන්නේ. එහෙනම් ජීවියෙක් ඇසිරෙන්නේ එයාගේ ප්‍රියතාවය මත. එයා වඩාත් කැමති කොයි විදියට ඇසිරෙන්නද ඒක තමයි එයාගේ චර්යාව බවටපත් වෙන්නේ. මාන්නය තියෙන කෙනා මාන්නයෙන් ඇසිරෙනවා. ආංකාරයේ උඩඟුව තියෙන කෙනා ආංකාරයෙන් උඩඟුවෙන් ඇසිරෙනවා. ඒක වෙනස් කරන්න හේතුව ඒ චර්යාවට එයා ප්‍රියයි. ඒ චර්යාවට එයා ගොඩාක් කැමති නිසා එයා ජීවිත කාලෙම ඒ විදියට කටයුතු කරන්නට දක්ෂයි. එහෙනම් අපි දැක්කා අපේ ජීවිතවල අපගේ විඥානයේ තියෙන ප්‍රශ්නය ප්‍රිය දේවල් පමණ කල්පනා කරනවා. එයා කැමැති සීනය නිතර නිතර විඳිනවා. යම්කිසි කෙනෙක් ඇවිල්ලා අපට ප්‍රකාශය කරනවා මට රාග සිතිවිලි ඇති වෙනවා වැඩි නිතර නිතර කාමය පිළිබඳ තෘෂ්ණාව පිළිබඳ රාගය පිළිබඳ මෙනෙහි වෙනවා මතක් වෙනවා ඇත්තටම එයාට දෙන්න උත්තරයක් නෑ හේතුව එයා ඒකට ප්‍රිය නිසා නේද මතක් වෙන්නේ විරාගයට තෘෂ්ණා විරහිත භාවයට බ්‍රහ්මචර්යාවට එයා කැමති නම් ඒක මෙනෙහි වෙන්න එපාය එහෙනම් එයා අකමැති දේ එයාට මෙනෙහි වෙන්නේ නෑ කැමැති දේ මෙනෙහි වෙනවා. ඇයි? එයා කාමයේ සුමිච්ඡාචාරයට එයා කැමැති. රාගික දේවල් මෙනෙහි කර කර මේ කය දවන්න කැමති. තෘෂ්ණාධික දේවල් මෙනෙහි කරමින් ඒ කම්පණය පීඩණය විඳවන්න කැමති. එහෙනම් එයා කැමති දේ ඉතන නිසා ඒකට උත්තරයක් නැහැ. මේක වැරදි දෙයක් තපස් ජීවිතේට මේක ඔබින්නේ කායික මානසික ශක්තිය වැය කරලා අපගේ කය විනාශ කරනවා ලෝකෝත්තර ජීවිතයේ මාර්ගඵල නිවන් අවබෝධය ප්‍රමාද කරනවා කෙනෙක් තේරුම් ගත්තාම එයා අබ්‍රහ්මචර්යාව කියන සිකපදේ රකින්න ඕනේ බ්‍රහ්මචර්යාවට අදාළ කාරණා මෙනෙහි කරන්නට ඕනේ එහෙනම් එයා නිතර නිතර ඒ දේවල් මෙනෙහි කරනවා මෙනෙහි කරනකොට එයාට කාම ඡන්දය තියෙන නිසා ඒ සිතිවිල්ල එයා ප්‍රතික්ෂේප කරන්න එයා හොඳට ඒක වින්දනය කරනවා වරදකුත් කරගන්නවා ඒක තුළින් කයයි සිතයි දුස්සියත් කරගන්නවා පස්සේ චෝදනා කරනවා මේ විදිහේ ප්‍රශ්නයක් මට තියෙනවා ප්‍රශ්නයක් තියෙන්නේ ප්‍රශ්නෙට කැමති නිසා කෙනෙකුගෙන් ආලා බලන්න අකමැත්තේ ප්‍රශ්න තියෙනවද කියලා නෑ. එයා ප්‍රශ්නේ ගේන්නේ ඒ ප්‍රශ්නයට කැමති නිසා. කෙනෙක් ඇවිල්ලා කියනවා මේ වසිතකය වචනය අදාගන්නම බෑ මේකට උත්තරයක් දෙන්න. ඒ කියන්නේ ඒක අදාගන්න ප්‍රශ්නෙට එයා කැමති. කැමැත්තට ප්‍රශ්න ඇති වෙනවා මිසක් අකමැත්තට ප්‍රශ්න ඇති වෙලා නෑ. අකමැත්තෙන් කසාද බැඳලා අකමැත්තෙන් පෞල් ජීවිතය ගත කරලා අකමැත්තෙන් දරුවෝ හදලා අකමැත්තෙන් ප්‍රශ්න ඇදිච්ච මිනිස්සු මේ ලෝකේ ඉන්නවද කිව්වම ඒම කිසිම තැනක නැහැ. කැමැත්තෙන් වාවලා කැමැත්තෙන් ජීවත් වෙලා කැමැත්තෙන් දරුවෝ හදලා කැමැත්තෙන්ම අදාගත්ත ප්‍රශ්න තමයි මිනිසුන්ට තියෙන්නේ. ගී ජීවිතයේ තියෙන ප්‍රශ්න ඔක්කම Taman කැමැත්තෙන් අදාගත්ත ඒවා කවුරුත් බලත්කාරයෙන් ඔප්පු ලියලා නැහැ ඒ ප්‍රශ්නවල. එහෙනම් බලන්න අපේ කන් දෙකට ඇයෙන දේවල් අපගේ කයට දැනෙන දේවල් සිතට දැනෙන දේවල් හැම එකක්ම ප්‍රියතිනතාවයේ මත පීඨපු දේවල් අපගේ ප්‍රිය මත මේ ලෝකේ නිර්මාණය වෙච්ච දේවල් බවට අපට දැන් පෑදෙලි එහෙනම් තපස් ජීවිතයේ මෛත්‍රී භාවනාව අරියට වඩන්න දැන් අපි අවබෝධය ලැබුවා මේ ප්‍රිය ඇති වෙලා තියෙන ක්‍රමවේදය පිළිබඳව අපි කරුණු කාරණා වඩා ගැඹුරින් දැනගත්තා සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවනින් සැනසෙත්වා කියනකොට අන්න ඒ තාපසයාට තේරෙනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ සුවපත්භාවයේ නිදුක්භාවයේ නිරෝගීභාවය සත්‍යයනා කරනකොට මේ සත්‍යයනාව තුළින් තමන් වැඩිපුර කැමති කෙනාට වැඩිපුර දෙනවා වැඩිපුරම අකමැති කෙනාට අඩුවෙන් දෙනවා අන්න මෙතන ප්‍රියතාවයක් පවතින බව එයාට තේරෙනවා තමන් මේ ලෝකයේ වැඩිපුරම කැමති කෙනා මැනේ කරනකොට මේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ තුල විශාල ප්‍රියතාවයක් ලැබෙනවා ඒ වගේම තමයි අපට වේදනාවක් දුකක් කරදරයක් කරපු කෙනෙකුට මේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ දෙනකොට එතන ප්‍රියතාවේ අඩුභාවයක් තියෙනවා ප්‍රියතාවයේ සම්පූර්ණත්වයේ ගැටලුවක් තියෙන බව තේරෙනවා අන්න මේකේ ප්‍රියභාවය අදලා නැහැ මේ ලෝකයේ සෑම සත්වයකටම මෛත්‍රිය පූජා කරනකොට ප්‍රියතාවය තුලින් පූජා කළ යුතුයි මේ ප්‍රිය කියන වචනය තුලින් අපිට පින කුසලය භාග්‍යතුන් වහන්සේ පෙන්වම් කරනවා ප්‍රියයි කියලා කියන්නේ සන්තෝසයි කියන එක අප්‍රියයි කියන එක දුකයි द्वේෂයයි කියන එකයි එහෙනම් අපි මේ ලෝකයේ සුවපත් භාවයට නිදුක් භාවයට නිරෝගී භාවයට කොච්චර කැමතිද ඒක මත තමයි අපි තුල ප්‍රියතාවය පවතින්නේ ගොඩාක් කැළඹිච්ච කෙනෙකුට ධර්මයේ දේශනා කරලා බලන්න එයා ධර්මයට අකමැති එයා කියනවා බණ නම් කියන්න එපා. ඇයි මම කැළඹිලා මට බණ දැන් ආන්න බෑ. බන ප්‍රතික්ෂේප කරනවා ඒ කියන්නේ එයා ප්‍රිය නැහැ කියන එක එතන ප්‍රකාශ කරන්නේ එහෙනම් අපි මේ ලෝකේ යම්කිසි කෙනෙකුට සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය පූජා කරනවා නම් ඒ පූජා කිරීම නිසිලෙස වෙන්නේ නැත්නම් පරිපූර්ණ භාවයක් ඒක තුළ දකින්නට ලැබෙන්නේ නැත්නම් ඒ කියන්නේ සුවපත් භාවයට, නිදුක් භාවයට, නිරෝගී භාවයට අපි ප්‍රිය නැහැ කියන එකයි එතන පිළිඹු වන්නේ. එහෙනම් මේ භාවනා යෝගියාට තේරෙනවා දිසාවල් අනුව භාවනා කරනකොට මේ ප්‍රියතාවයේ වෙනස Tamanට තේරෙනවා. භාවනා යෝගියා මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වඩනකොට මේක තුල විශාල ප්‍රියභාවයේ වෙනසක් තියෙනවා ප්‍රියය කියන ධර්මතාවය මෙතන පවතිනවා මේක තුළ විශාල ක්‍රියාකාරීත්වයක් සම්පූර්ණ කරන්නට තියෙන බව මේකේ අඩුව පිළිබඳ අවබෝධය ඇති වෙනවා. එහෙනම් මේ ලෝකයේ තියෙන ප්‍රියය මොකද්ද කියලා කිව්වාම ඒක අපගේ නිවීම. නිර්වාණ තරලය විතරයි මේ ලෝකයේ තියෙන පරම සුන්දර ප්‍රීතිය. එතනින් එයාට මේ ලෝකයේ ප්‍රීතියක් නැහැ. හේතුව මේ ලෝකයේ සෑම ප්‍රීතියක් මතම දුකක් පවතිනවා. අපි ප්‍රීතිමත් වෙන සෑම අවස්ථාවක්ම දුකක් නැද්ද? අපගේ පුංචි කාලේ ඉඳලාම අපි ඉගෙනගෙන විශාල අධ්‍යාපනලාභියෙක් වෙන්නට අපි ප්‍රිය වෙනවා. දැන් අපට පොඩි රස්සාවක් කරන්න බෑ. ලොකු රස්සාවක් කරන්නට සිද්ධ වෙනවා. එහෙනම් පුංචි පුංචි වගකීම් නෙමෙයි තියෙන්නේ විශාල වගකීම්. එහෙනම් ඒ විශාල වගකීම් එක්ක අපට ගොඩාක් ප්‍රශ්න කරදර ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ප්‍රියතාවය තුල ප්‍රශ්නයක් අදාගෙන එහෙනම් මේ ලෝකයේ ප්‍රියේ කියන ස්වභාවය මත ප්‍රශ්න ගැටලු පමණක් ඇත. එහෙනම් නිවීම තුල නිර්වාණ තරලය තුල තියෙන ප්‍රීතිය නිමාවක් නැති එකක් හේතුව ඒකේ ප්‍රීති වෙන්න කාරණාවක් නැහැ. හේතුවක් නැතුව ඵලයක් අට ගන්නවා නම් ඒ ඵලයට ආයස කොච්චරද කියලා කිව්වොත් ආයස මේ ලෝකේ කිසිම කෙනෙකුට කියන්න බෑ. එනම් පරම සාන්ත වූ පරම සුන්දර වූ අමාමා නිවන කියලා දේශනාවේ සඳහන් වෙනවා. එනම් මොකවත් නැති තැන කර්ම නැවතිච්ච තැන හේතුවක් නැති තැන ඵලයක් ගැන අපි කතා කරනවා. එනම් ඒ කියන්නේ දුකක් නැති ස්වභාවය තුල ඇතිවෙනා වූ හේතුවක් නැතිව අටගන්නා වූ සෑම ධර්මතාවයක්ම ආයසය අසීමිතයි එහෙනම් මේ භාවනා යෝගියා තමන් සජ්ජායනා කරන වචන පිළිබඳව තමන්ට විශාල ගැටලුවක් පවතිනවා. එහෙනම් තමන් තුල තියෙන දේ තමන් වැඩිපුර දෙනවා. එහෙනම් මේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ තමන් බොහොම සන්තෝෂයෙන් කෙනෙකුට පූජා කරනකොට ඒ පූජා වෙනකොට එයා දකිනවා මේ කාරණා තුන තුලම විශාල අඩුපාඩු තියෙනවා ඒක අරියට සත්‍යයනා වෙන්නේ නැහැ එහෙනම් මේ කාරණා තුන කියනකොට සුවපත් භාවය හොඳට කියවෙනවා ඒක කියනකොට අපේ මුළු සන්තෝෂය අපගේ සිත පුරාම පිරීලා පිනහිලා යනවා හැබැයි මේ නිදුක් භාවය කියනකොට විතරක් සිත ටිකක් කැළඹෙනවා ඒක දෙන්න කැමති නෑ ඇයි මේ ලෝකේ අපට දුක් දීපු කට්ටිය අපට නිନ୍ଦා අපාස කරපු කට්ටියට දුක ලැබෙන්න ඕනේ ඒකාන්ත වශයෙන්ම ඒගොල්ලන්ට එන වදින්න ඕනේ බේරිලා බෑ නිදාසලා බෑ කියන මානසිකත්වයේ පවතිනවා නම් සුවපත් භාවය හොඳට කියවෙයි. හැබැයි නිදුක් කියනකොට සිත ටිකක් ගැළඹෙනවා. එයාට ඒම වෙලා බෑ. ඒ කරපු දේවල් විඳින්න එපාය, විඳවන්න එපාය. ඇයි එයාගේ කර්මය එයාට විඳින්න ඕනේ කියලා අපි කර්මයක් හදන්නේ. කෙනෙක් යම් කිසි දෙයක් මේ ලෝකේ කරගන්නවා නම් ඒ කරගත්තා වූ දෙයට එයා වන්දිය ගෙවනවා නම් ඇත්තටම ඒ ගනුදෙනුව එයා විසින් කරගෙන යන්න ඇරලා අපේ වැඩක් බලාගන්න එක නෙමෙයිද ප්‍රඥාවට මුල අපි කැමති අනුන්ගේ කර්මවලට ඒ පරිසම් දෙනවා. අපි බලලා මේක හරියට දුන්නා මේක නම් නියමෙටම පරිසම් දුන්නයි කියලා අපි සිත සනස ගන්න කැමති. ඒ කියන්නේ කර්මයේ නීතිපති අපි වෙලා තීන්දු දෙනවා. අපිත් මේ ලෝකයේ සත්වයේ අපිත් තාම නිවිලා නැහැ. අපේ කර්ම තියෙනවා. එහෙනම් අනුන්ගේ කර්ම ගැන උඩපනින්නේ ඇයි කියලා බැලුවාම ඒ අනුන්ගේ දුක වේදනාව අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න දුක වේදනාව බවට පත් කරගෙන සෑම ආයතනයක් තුළම <clears throat> මේ ප්‍රියතාවයේ මත ගොඩාක් ප්‍රශ්න ගැටලු ඇති වෙලා අපගේ ජීවිත කාලය පුරාම සෑම තප්පරයක් ගානෙම මේ ප්‍රියතාවයේ මත අපි ජීවත් වෙනවා ප්‍රියතාවයේ මත සෑම කර්මයක්ම ගොඩනගා ගන්නවා කියන එක අපට තාම වැටහිලා නැහැ. හැබැයි දැන් වැටුණා. මේ ධර්ම දේශනාව අවවාද අනුශාසනාව අපට ඒ අවබෝධය ඉමි කළා. දැන් අපි සිතින් පෝසත් අපි දන්නවා යම්කිසි කෙනෙක් කර්මයක් කළා ඒ කර්මයෙන් අපි දුකටපත් වුණා. එහෙනම් ඒකාන්ත වශයෙන්ම එයා දුක් විඳිය යුතුයි කියන බලාපොරොත්තුව අපි තුල තියෙනවා ඒ ප්‍රියතාවය අපි තුල තියෙනවා නිදුක් කියලා කියනකොට එයා මතක් වුණා නම් අන්න නිදුක් භාවය සැලවෙනවා. ඒ නිදුක්භාවය පරිපූර්ණ වෙලා නැහැ. ඒ අඩුව අදනකම් මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් අපගේ ජීවිතය තුළ අපි මේ මෛත්‍රී භාවනා වඩනකොට සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ තුළ අපගේ මානසිකත්වය ටිකක් කල්පනා කරලා බලන්න එතන චිත්තානුපස්සනාව වඩලා බලන්න මම මේ කියන වාක්‍ය තුන අරියට නිවැරදිව තියනවාද කියලා බලන්න ගොඩාක් දුරට එතන වැරදි දෝෂ තියෙනවා අඩුපාඩු අනන්ත අප්‍රමාණ අපට වැටහෙනවා මේ වචන තුල નિયම ආකාරයේ සමතුලිතතාවය තුල නැහැ. નિયම විදියට පිළිවෙලට නැහැ වචනෙන් වචනයට වෙනස්. තාම අපේ අතුරාට අපේ ඉදිරිකාරයට යහපත වෙනවාට අපි කැමති නැහැ. ඒ නිසා මේ වචනවල දෝෂ පවතිනවා. ඒ විතරක් නෙමෙයි සමහර අවස්ථාවලට අපිට මුලාවක් ඇති වෙනවා මේ වචන තුනම අරියට පවතිනවා නියම විදියට මේක පවතිනවා කිසිම වෙනසක් නැහැ මේක ලෝකෝත්තර ස්වභාවයෙන් පවතිනවා කියලා මුලා වෙනවා අපි හැවිල්ලා යාට බහිනවා නිඳා කරනවා අපාස කරනවා දැන් කොයි මෛත්‍රිය එයා එකට එක කතා කරනවා. ඇයි එයාට මේම කතා කළේ නැත්තේ? උජුපටිපන්න භාවයෙන් ඇයි නැගී සිටියේ නැත්තේ? ඒගොල්ලෝ එහෙම අත්හැරලා පුළුවන්ද ඒගොල්ලන්ට පාඩම් උගන්වන්න එපාද? ධර්මයට නේද අපාස කළේ? එහෙනම් අපි යාගෙන් පලිය ගන්න ඕනේ. එයාගෙන් පලි ගන්න කටයුතු කරන්න ඕනේ. අපි මේවා බලේ තින මිනිස්සු අරා පාඩම් උගන්වන්න ඕනේ කියන චේතනා ඇති වෙනවා නම් එයා තුළ මෛත්‍රිය ගෑවිලාවත් නැහනේ. වඩපු මෛත්‍රිය බොරුවට වඩලා තියෙන එක එයා කටින් මේ කියනවා. ඇයි මේ ලෝක සත්‍යයෙන් පරිගන්න අදහස් එනවනම් ලෝකයාගේ අඩුව ඒ අඩුව ලෝකයාගේ නම් ඒකේ පලිය අපි ගන්න දඟලනවා නම් ඒ මිනිසුන්ගේ අඩුවට වන්දිය අපි ප්‍රාර්ථනා කරනවා නම් සාප නින්දා අපි මේ ලෝකයෙන් පතනවනම් මෛත්‍රිය අතුරුදාම් වෙලානේ. එතකොට මෙච්චර කාලයක් සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ තොල්පටවල් දෙක විතරක්ද සීමා වුනේ. කටේ තිබිච්ච ප්‍රශ්නයක්ද කෙල ගැව්වාම කටේ කෙල යනවා වාගේ මෛත්‍රියක් දැන් ගින්. එහෙනම් අපි ආවේ ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය පිළිබඳ ගවේෂණය කරන්නට අපි මහාන වෙනකොට අපි පොරොන්දු වුණා සම්මා සම්බුදු ගෞතම තථාගතයන් වහන්සේ ඉදිරියේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ සෑම දෙයක්ම දුකයි. සබ්බ දුක්ඛ සෑම දෙයක්ම දුකයි තථාගතයන් වහන්සේ මට අවබෝධ වෙනවා ඔබ වහන්සේගේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන ඒ දුක්ඛ සත්‍යයට ඔබ වහන්සේ දේශනා කරන නම චතුරාර්ය සත්‍ය ඒ ආර්ය පුද්ගලයෙක් මම බවටපත් වෙන්න කැමතියි. ඒ සත්‍ය වටහා ගන්න මම කැමති වටාගෙන ආර්ය જાතිය මං ඉපදෙන්න කැමති මට අනුකම්පා කරලා මේ පාංශකුල සීවරය මට දෙන්න මේ සීවරයෙන් මාගේ කය පොරවලා මාව අසරණ සරණ යන සරණාගතේ කරන්න මේ ලෝකේ මම එක තප්පරයක් ජීවත් වෙන්නේ සියලෝම දුක මට වැටෙනවා මේ දුකෙන් මාව නිදහස් කරන්නයි කියලා දනගාලා පසඟ පීටුවා මානකම අරගෙන අපි මේ ලෝකයේ මිනිසුන්ගෙන් පලිගන්න හදනවා නම් එහෙම කතා කරන්න පුළුවන්ද මිනිසුන්ට එහෙම වැඩ කරන්න පුළුවන්ද සංගයා කියන්නේ සාමාන්‍ය කට්ටිය නෙමෙයි අපටත් යමක් කරන්න පුළුවන් කියලා අපි ඒගොල්ලන්ට විදවන්න උත්සාහ කරනවා නම් වේදනා ඇති කරන්න උත්සාහ කරනවා නම් පරිගන්න අවශ්‍ය කටයුතු වල නිරත වෙනවා නම් වෙන කෙනෙක් පරිගන්නවා නම් එයා ලවලා ඒ වින්දනය ලබන්න අපියාට අනුබල දෙනවා නම් දුක නිවිලාද ඇවිලිලාද කියන ප්‍රශ්නේ දැන් අපට ඇති වෙලා එහෙනම් අපි දුක නිවෙනවයි කියලා භාග්‍යතුන් වහන්සේට බොරු කිව්වා. අපි අද හිඳලා ආර්ය જાතියේ ඉපදිලා ආර්ය ගමන යනවයි කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉදිරියේ ගල් පැලෙන බොරුවක් කිව්වා. මේ මාපොළව කම්පා වෙනවා අපේ මුසාවාදයට. එහෙනම් අපේ බඹයක් විතර උස තියෙන කයේ අඩුව අදන්නවත් අපට බැරි නම් තාම අරියත් භාවයේ නැත්තම් මාර්ගඵල නිවන් අවබෝධ වෙලා නැත්තම් මේ බඹයක් විතර උස තියෙන කයේ අනුන් අදන්න තියෙන අයිතිය මොකද්ද ඒ මිනිස්යාගේ කර්මයට පොළොව පලාගෙන යන්න අවශ්‍ය කටයුතු විශ්වයෙන් කරනවා අපි කවුද කර්මයේ දඬුවම් කරන්න අපි බන්ධනාගාරයේ ඉන්න ඒ අධිකාරීද අපි එම නැත්තම් නීතියේ අග්‍ර ස්ථානයේද අපිට කිසිම බලයක් පවර්ලා නැහැ එහෙනම් අපි අපට නැති බලයක් අරගෙන මිනිස්සු හදන්න හදනවා. ඇත්තටම ඒ මිනිස්සයා නැවතිලා අරි මං බනින නිසා මට බනිනවා මාව හදන්න හදනවා. ඇයි ඔබ වහන්සේ දැන් ඇදිලාද ඉන්නේ කියලා ඇහුවාම ඇත්තටම මම ඇදිලා නැහැ කියන එක මම දන්නවනම් ඒතර ඔබ වහන්සේ හදන්න නැතුව ඔබ වහන්සේගේ අඩුවවත් අදා ගන්න දක්ෂ නැතුව මගේ අඩුව හදන්න දක්ෂ උනේ කොහොමද කියලා ඇහුවාම දැන් මම නොදන්න මට නොපුළුවන් දෙයක් නේද මේ කරන්න ගින් තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතයේ තුල මේ මෛත්‍රී භාවනාව වඩනකොට අපි තේරුම් ගන්න ඕනේ ඇත්තටම මෛත්‍රිය වැඩෙනවද කිව්වම පුදුමාකාර සෑල්ලුවක් සිතට දැනෙනවා සන්තෝසයි පුදුමාකාර විවේකයක් දැනෙනවා මේ මෛත්‍රී භාවනාව වඩනකොට මන්තරම් මේ මෛත්‍රී සුවේ විඳින කෙනෙක් නැහැ කියලා අපි මෛත්‍රිය පිළිබඳ අත්දැකීම් බෙදා ගන්නවා ඒක මේ තොල් දෙකට සීමා වෙච්ච අත්දැකීමක් ඒකට හේතුව තමයි කම්පනයක් එනකොට වචන ටිකක් ඇයෙනකොට රස ටිකක් දැනෙනකොට රූපයක් දෙකක් පේනකොට උඩ පැන පැන කෑ ගන්නවා නම් විහාරස්ථානෙට මේම භාගෙට ඇඳගෙන එළුවෙන් ඇවිල්ලා හරියනවද කියලා නිନ୍ଦා කරලා අපාස කරලා අර මිනිසුන්ගේ ආත්ම ගරුත්වය නැති කරනවා නම් මෛත්‍රිය දැන් කටේ සීමා වෙච්ච එකක් නේ. කෝ මෛත්‍රිය වැඩිලා නැහනේ. එහෙනම් පේනකොට මෛත්‍රිය අතුරුදාන් වෙනවනම් රස ටිකක් දැනෙනකොට ඒක වැඩිපුර වැඩිපුර ගන්නවා නම් රසවත් අපි කැමති ආහාරය වැඩිපුර බෙදා ගන්නවා අනිත් අයට බෙදන්න ගියාම සීමාව අඩු වෙනවා සමහර විට මදි වෙනවා ඒ මම කෑවොත් ඇති මම කැමති දේ වැඩිපුර ගන්නවා කියන ආත්මාර්ථ කාමීත්වයේ මත ගොඩ නලා ගත්තා වූ द्वේෂය නඩත්තු කරනකොට මෙතන මෛත්‍රියක් ගෑවිලාවත් නැහනේ. එහෙනම් දිවට රස දැනෙනකොට මෛත්‍රිය අතුරුදාම් වෙනවනම් හැට රූපයක් පේනකොට මෛත්‍රිය අතුරුදාම් වෙනවනම් කනට ශබ්ද ටිකක් ඇයෙනකොට මම මහණෙක් මම මෛත්‍රිය වඩනවා එහෙනම් මෛත්‍රිය වඩන බෝධිසත්වයේ කියන එක අතුරුදාම් වෙනවනම් එහෙම මතකයක් අතර මායිමක නැත්තම් කෙනෙකුගේ අසංවර භාවයට උඩපැනපැන කෑ ගන්නවා නම් අසංවර භාවය අපට ඌලගෙන ඉන්න බැරි නම් කොයි මෛත්‍රී පාරමිතාව මේ කයේ කොතනවත් නැහනේ එක සෛලයකවත් එක න්‍යාස්තියවත් මේක නැහනේ එහෙනම් බලන්න යථාර්ථය කොච්චර ලස්සන සුන්දරද කියලා එහෙනම් මෛත්‍රිය වඩන බෝධිසත්වයා සෑම සෛලයකම මෛත්‍රිය තියෙන බව දන්නවා එයාගේ වචනවල මෛත්‍රිය තියෙනවා කොච්චර නිନ୍ଦා අපාස කෙරුවත් එයා වචනයකින්වත් ඒකට දොස් කියන්නේ නැහැ. පලිගන්න අවස්ථා තියෙනවා නම් ඒ අවස්ථාවලින් පෑර හරිනවා හේතුව දන්නවා මේ අවස්ථාවෙන් මම ප්‍රයෝජනෙ ගත්තොත් මගේ පාරමිතාවට කැළලක් ඇති වෙනවා ඇයි සුදු පාට රෙද්දේ කළු පාට කැළලක් ඇති කරගන්නේ මේ ලෝකෙටම ඒ කැළල පේනවා එහෙනම් මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරන බෝධිසත්වයෙකුට මොනම දේ පේනවා වුණත් එයා ඒකෙන් ධර්මය දකිනවා මිසක් ඒ ජීවියාට දුක දෙන්න ක්‍රමවේදයක් දකින්නේ එයාට මොනවද මං කියන්නේ නිന്ദා අපාස මොන විදියට නිර්මාණය කරන්නේ කියන අදහස පාළ වෙන්නේ හේතුව එයාගේ පාරමිතාව ඒ දේ කරන්න දෙන්නේ එයාගේ පාරමිතාව එයාගේ කම්මට්ටානාචාර්ය එයාගේ උපාධ්‍යාය එයාගේ විනය ආචාර්ය ළඟ ඉඳගෙන කියනවා එහෙම කරන්න එපා මේක පාරමිතාවට පටහැනේ බලන්න මොනතරම් ඒ දරුවගේ සිත ඇදිලාද එයා දන්නේ නැහැ මේ ලෝකයේ හොඳ නරක පුංචි ළමයි ඒමනේ එළුවෙන් දුවනවා සෙල්ලම් කරනවා මල මුත්‍රා කරන්න ඉතුනාම එතනම වාඩි වෙලා ඒක සිදු කරනවා එයාට ලැජ්ජාව බය මේ ලෝකේ නැහැ බලන්න ලොකු වෙලා පොඩි ළමයි වාගේ කොච්චර සුන්දරව ඇසිරෙනවද ලැජ්ජ බය මොකවත් නැහැ මේගොල්ලන්ගේ සිත පොඩි ළමයි වාගේ අන්න මේ විදියට අපි ජීවත් වෙන්න ඕනේ අපි කොච්චර වැඩිහිටි භාවයටපත් උනාත් මේ ළමයි වාගේ මේ පුංචි ළමයින්ගේ මානසිකත්වයෙන් අපි ලෝකේ ඇසිරෙන්න ඕනේ ජීවත් වෙන්න ඕනේ කටයුතු කරන්න ඕනේ කියලා අර භාගයට ඇඳගෙන ආපු කට්ටිය පිළිබඳ වර්ණනා කරනවා ඒගොල්ලන්ගේ නැති ගුණයක් ඇති කරලා ඒ ගුණය ප්‍රශංසාවටපත් කරනවා මිනිස්සු බලන බලන්න මෙයාගේ ඇස්වලට මොකවත් පේන්නේ පේන තරම පේන්නේ නිවීම සත්පුරුෂ ගුණාංග පේනවා මේ මිනිස්සු චක්කුව අදලා එහෙනම් මිනිස්සෙගේ අසංවරභාවය දැකලා අපි නීතිය පතනවා නම් අසංවරභාවය දැකලා අපි මේ මිනිසුන්ගෙන් පලිගන්න වෑයම් කරනවා නම් කොමන්තරණ කරනවා නම් ඒ මිනිසුන්ට රිදවන්න වේදනා ඇති කරන්න নানা ප්‍රකාර විදියට සිටිවිලි පාල කරනවා නම් අපේ චක්කුවේ තියෙන දෝෂ ගැන කවුරු කියන්න ඕනේ අපි දන්නවා මේ චක්කුවේ දෝෂ මේ භවය හදන්න බැරි තරම් කියලා එහෙනම් මේ ප්‍රිය කියන ධර්මතාවය අපගේ ජීවිතයේ කොච්චර වටිනා උත්තරීතර මංගල කරුණක් වුණාද එහෙනම් අපි පරිගන්න ප්‍රියතාවය තියෙනවා හොඳ දේවල් දැකීමේ ප්‍රියතාවය තියෙනවා එහෙනම් අපිට ප්‍රශංසා අපිට කීර්තිය ගෞරවය විතරක් ඇසීමේ සවන් දීමේ ප්‍රේය අපි තුල තියෙනවා මිනිස්සු අපි ඉස්සරහා සංවරව ඇසිරෙන්න ඕනේ අපිට ගෞරවය දෙමින් වන්දනාමාන කරලා ඇසිරෙන්න ඕනේ කියන ප්‍රියතාවය මේ පොට්ටබ්බේ තියෙනවා එහෙනම් මේ ආයතන අය තුළම මේ ප්‍රිය කියන ධර්මතාවය අන්තර්ගත වෙලා තිබිච්ච බව දැනුයි අපට වැටෙන්නේ මේක අදන තාක්කල් අපට මේ සංසාර විමුක්තියටපත් වෙන්න බෑ මේ ලෝකේ අපේ ඉපදීම නවතින්නේ මේ භද්‍ර කලාප වාගේ තව භද්‍ර කලාප ලක්ෂයක් ආවත් අපි ඉන්නවා নানা ප්‍රකාර නාම රූප ලබලා ඉපදිලා හේතුව මේ අඩුව හදන්න ඕනේ අපගේ පෙර පිනට තමයි අපි ඉදිරියේ নানা ප්‍රකාර කම්පන පීඩන නිර්මාණය වෙන්නේ අපේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පාරමිතා ගුණයෙන් තමයි සමහර සිදුවීම් අපි ඉදිරියේ සිදුවෙන්නේ අපේ අඩුපාඩු තේරුම් ගන්න අපේ දස පාරමිතාවේ තියෙන අඩුව වටහා ගන්න තමයි ඒ සිදුවෙන් වෙන්නේ. ඒක කමඨානට උපමාවක් වශයෙන් කමඨානට අදාළ උපකරණයක් වශයෙන් පාවිච්චි කරන්න ඒක අපේ ජීවිතයේ නැසන මාරාන්තික ආයුධයක් කරගන්න එපා. එහෙනම් අපගේ මෛත්‍රී භාවනාවේ ධර්ම අපි දැනගත්තා. ප්‍රශ්නයකදී අපගේ මෛත්‍රියත් නැහැ කරුණාවක් නැහැ, දයාවක් නැහැ. අපි ඉන්නේ කොතනද කියන එකවත් මතක නැහැ. මුළු හැඟම වෙවුලනවා මේ මිනිස්සු මොනවද මේ කරන්නේ? මේ මිනිසුන්ට දඬුවම් කරන්න ඕනේ. මේ මිනිසුන්ට හොඳට කතා කරලා රිදවන්න ඕනේ. ඒගොල්ලෝ කරන නින්දා වගේ දෙගුණයක් කරලා පරද්දන්න ඕනේ. මේ සෑම තප්පරයක් ගානේ අපේ පාරමිතාව කැඩිලා බිඳිලා සුණු විසුළු වෙලා යනවා අපේ ಗುಣධර්ම නින්දාවටපත් වෙනවා අපගේ පාරමිතාව අතුරුදාම් වෙනවා මම පෘතුජන වෙනවා මම විනාශ වෙමින් පවතිනවා ඇයි මේ විඥානයේ විනාශ වෙන බව Tamanට තේරෙන්නේ නැත්තේ Taman තුළ අකුසල ධර්ම වැඩෙනවා අසත්පුරුෂ ගුණාංග වැඩෙනවා මුළු ආයතන අයම කම්පණයටපත් වෙලා තමන්ගේ මාන ජීවිතය නින්දාවටපත් වෙනවා මේක වැටහෙන්නේ නැත්තේ ඇයි එහෙනම් මේ ආකාරයෙන් අපි තුල පවතින ප්‍රියතාවය අපි තේරුම් ගන්න ඕනේ අපි ජීවත් වෙන සෑම තපරයක් ගානේ මේ ප්‍රියතාවයේ මත අපගේ ජීවන රටාව තීරණය වෙනවා ඒක තේරුම් ගන්නට ඕනේ එහෙනම් සැබෑ ප්‍රියතාවය තමයි මේ ලෝකේ ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ අපි අපගේ මෛත්‍රී පාරමිතාව වෙනස් නොකර ජීවත් වීම වඩා වඩා දියුණු කරනවා මිසක් තියෙන මට්ටම අඩුවෙන්ටවත් කැළල් ඇතිවෙන්ටවත් අමතක වෙන්නවත් අවස්ථාවක් නිර්මාණය කරන්නේ සෑම මොහොතම අපි හිතනවා අපේ මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරනවා. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම කියන භාග්‍යතුන් වහන්සේලා එක එක තථාගතයන් වහන්සේලාට අදාළ පාරමිතාව පිරුවා අපගේ තථාගත ගෞතම භාග්‍යතුන් වහන්සේ පුරපු පාරමිතාව වීරිය අධිකයි ප්‍රඥාව අධිකයි ප්‍රඥා පාරමිතාව පිරුවා එහෙනම් අපි ප්‍රඥාව පාරමිතාවක් වශයෙන් පිරුවා ඊළඟ තථාගතයන් වහන්සේ මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරනවා නම් අපි ඒ බුද්ධ ශාසනයට යන්න කැමති නම් අපි ඒ බෝසත් චර්යාවේ නිරත වෙන්න ඕනේ ආයතන අයතුලින්ම මෛත්‍රිය වඩන්ට ඕනේ. එහෙම වුණොත් විතරයි මෛත්‍රී පාරමිතාවෙන් තුන්තරා බෝධියකින් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ බෝධියේ අපට ඒ අරියත් භාවය ලැබෙන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතවල අපි පොඩ්ඩක් විමසලා බලමු. ඇසකන දිවනාසය සමසිතේ මෛත්‍රිය තියනවද? ඇලීම් ගැටීම් ඉදිරියේදී ප්‍රශ්න කරදර ඉදිරියේදී අසත්පුරුෂ චර්යාව ඉදිරියේ ඇසකන දිවනාසය සමසිතේ මෛත්‍රිය තියෙනවද කියලා ඉතිතට එකඟව අදවතට එකඟව ආලා බලන්න ඒ ආයතන කියයි දැන් නම් මෛත්‍රිය ටිකක් අඩුයි කියලා. ඊයේ පාන්දර තිබිච්ච தත්ත්වය දැන් නැහැ. ඒ මෛත්‍රිය දැන් අමතක වෙලා ඒගොල්ලෝ අවංකවම කියයි Tamange தත්ත්වය මොකද්ද කියලා. එහෙනම් උදේ ඇති වෙලා අවස පරවෙන මලක් වාගේ තියෙන මෛත්‍රියෙන් ඇති ඵලය මොකද්ද? මේක මා විශාල මේක පර්වතයක් වාගේ ඉන්ද්‍ර කීලයක් වාගේ මේක තියෙන්න ඕනේ කිසිම කම්පාවකට කම්පා වෙන්නේ නැති කිසිම ජලගැල්මකට විනාශ කරන්න බැති බැරි ලෝකයේ කිසිම සතර මා වායුවෙන් අසංක කම්පණයටපත් වෙන මට මේක තියෙන්න එපාය මෛත්‍රිය කියලා කියන්නේ මේ ලෝකයේ ඉන්ද්‍ර කීලයක වාගේ තියෙන්න ඕනේ පාරමිතාවක් මිසක් පුංචි පුංචි ශබ්ද වලට රූප වලට ගන්ධ වලට කැළඹිලා අතුරුදාම් වෙනවා නම් ඒක නිකන් උලඟේ එල්ලපෝ කුණු රොඩක් වාගේ ගාගෙන යනවා යන දිශාව එයා දන්නෙත් නෑ උදේට පිපෙනවා අවසට පරවෙනවා මලක් වාගේ මෛත්‍රියක් මේ කයට අවශ්‍ය නැහැ ඒක මොකටද එහෙනම් අද ඉඳලා අපි මේ මෛත්‍රිය ශක්තිමත් කරමු. අපගේ මෛත්‍රී පාරමිතාව තුළ තිබෙන සියලුම අඩුපාඩු අපි නිවැරදි කරමු. සෑම තප්පරයක් ගානේ අපගේ මෛත්‍රිය අපි නිවැරදි කිරීමේ වැඩපිළිවෙලේ යෙදෙමු. එහෙනම් මේ ආයතන අයට ගෝචර වෙන සෑම කම්පනයක්ම පීඩනයක්ම අපේ මෛත්‍රිය නිවැරදි කරන්න කමඨාන කරගනිමු අපගේ කමඨානට අවශ්‍ය ආධාරකයක් කරගනිමු එහෙනම් අදහිඳලා අපි විශේෂ කමඨාණක් වඩනවා මේ පාරමිතාව අදහිඳලා විශේෂව අපි ਸਰව සම්පූර්ණ කරනවා ඒක තමයි අපි අදහිඳලා මේ පාරමිතාව වඩන්නේ බාහිර නාම රූප වලින් සංඥා සංස්කාර වලින් එහෙනම් සෑම තප්පරයක් ගානේ අපගේ මෛත්‍රී වෙනස අපි ගවේෂණය කරමු. චිත්තානුපස්සනාවෙන් ඒක අඩු වැඩි වෙන එක වෙනස් වීමට භාජනය වෙන එක උදට 100ෙන් බලලා ඒක නොවෙනස් වෙන්නට වග බලා ගනිමු. එහෙනම් සෑම සත්වයක්ම අපගේ මෛත්‍රිය වඩන්නට මෛත්‍රී පාරමිතාව පරිපූර්ණ කරන්නට උදව් කරති. අපගේ මෛත්‍රිය තාම ශක්තිමත් නැති බව තේරුම් කර දෙති. අපි වඩන මෛත්‍රී පාරමිතාව පරිපූර්ණ නැහැ කියන අවබෝධය ලබා දෙති. එහෙනම් කල්පනා කරලා බලන්න මේ ලෝකේ අපට හැමෝම උදව් කරනවා අපගේ දස පාරමිතාව සම්පූර්ණ කරන්න. එහෙනම් ඒ කවුද අපේ කල්යාණ මිත්‍රයෝ? අපිට මේ ලෝකයේ අපගේ කමඨාන් දෙන කම්මඨානාචාර්යවරු එහෙනම් අපිට යම්කිසි කෙනෙක් දානයක් නොදෙනකොට දානයක් වරදිනකොට ඒ අය අපට කමඨානක් දුන්නා ඒ අය අපගේ අකුසලයේ තේරුම් කරලා දුන්නා අපගේ දාන පාරමිතාවේ යථාර්ථය අවබෝධ කරනා කරලා දුන්නා අපිට බඩගින්නේ ඉන්න පුළුවන් මානසිකත්වය පිළිබඳව අපිට අවබෝධය ලබා දුන්නා මේ විදිහට ලෝකෝත්තරව ඉතන්න පුළුවන් වෙච්ච අපට දානයක් වර්ධිනකොට ඒක තුළින් අපට අපගේ සිත ශක්තිමත් කරගෙන කමටන් වඩාගෙන ඒ මිනිසුන්ට දොසක් කියන්නේ නැතුව යාපත කියන්න ඒ මිනිසුන්ගේ දුක සැප බලන්න අපට මිනිස්සු ඉන්න තැනට යන්න මානසිකත්වය ඇති කරගන්න පුළුවන්කම තිබුණා එහෙනම් මේ මිනිස්සු අපට කරපු ඒ අඩුව, ඒ පාඩුව, ඒ දුකට අපි මෛත්‍රිය වඩලා ඔයාගෙන ගිහිල්ලා ධර්මයෙන් අපි ඒගොල්ලෝ සංසුන් කරලා සනසලා ඒගොල්ලන්ට යාපත කරන්න පුළුවන් වුණා හේතුව එතනදී පීඩනයේ මට්ටම අඩුයි ඒ නිසා චිත්තානුපස්සනාව තිබුණා මෛත්‍රිය රැකගත්තා එහෙනම් මෙතන පීඩණය වැඩි ඔරොත්තු දෙන්න මෛත්‍රියක් නැහැ මොකවත් නැහැ. ඒගොල්ලෝ කම්මට්ටානාචාරය උනේත් නැහැ. විනයාචාරය උනේත් නැහැ. ඒගොල්ලෝ විනාශ කරන්න හැම පැත්තෙම කරුණෝ එනවා. කාරණා හොයනවා. හැම කෙනාගේම පීඨපතනවා. දැන් අපට තේරෙනවා මේ මෛත්‍රිය වැඩිලා නැහනේ. එදා තිබිච්ච ඒ මානසිකත්වය ඇයි අද මෙතන ඇති වුන්නේ නැත්තේ? ඇයි මේගොල්ලෝ අපේ පාරමිතාව අපට තේරුම් කරන බව, අපේ ಗುಣධර්ම තේරුම් කරන බව, අපේ කුසලයේ තේරුම් කරන බව මේ සෑම දෙයක් තුළින් ඒගොල්ලෝ අපට ධර්ම දාණය දුන්න බව ඇයි අපට තේරුම් ගන්න බැරි? එදා විතරක්ද තේරෙන්නේ? එහෙමනම් මේක කාලෙට පිපෙන මල් වාගේ ඒ ඒ වාරයට තමයි මල් පිපෙන්නේ. එහෙනම් සෑම තප්පරයක් ගානේ තමන්ගේ ප්‍රියතාවය ප්‍රියතාවය මත ඇතිවෙන ධර්මතාවය ඒ ප්‍රියතාවය මත මේ සෑම ආයතනයක්ම ක්‍රියාත්මක වෙනවා මෙහා සෑම මොහොතක් තුළම යම් කිසි දෙයක් ප්‍රිය වෙනවා ඒක විතරයි බලාපොරොත්තු වෙන්නේ අනිත් හැම දෙයකම විරුද්ධ වෙනවා මේ తত্ত্বය මේ භාවනා යෝගියා තේරුම් ගන්නට අවශ්‍යයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවනින් සැනසෙත්වා මේ වචන තුන මත නිර්වාණ සාන්තිය මත අපේ මෛත්‍රිය වෙනස් නොවේවා ආයතන අයතුලින්ම මෛත්‍රිය වෙනස් නොවේවා සතරමා භූතවල පඨවි ආපෝ තේජෝ වායෝ වල කවදාවත් මෛත්‍රිය වෙනස් නොවේවා පේනකොට, ඇයෙනකොට, දැනෙනකොට, ඇගෙනකොට, සිතෙනකොට මෛත්‍රිය වෙනස් නොවේවා. වර්ණ ගන්ධ රස ඕජාවල මෛත්‍රිය වෙනස් නොවේවා. එහෙනම් ආහාර පානවල වෙනස් වෙනකොට මෛත්‍රිය වෙනස් වෙනවා සිතට අවංකව ආල බලන්න දානවල අඩු වැඩි වීම වෙනකොට මෛත්‍රිය වෙනස් වෙන්නේ නැද්ද ගිලම්පසවල අඩු වැඩි වෙනකොට රසවල ප්‍රශ්න ඇති වෙනකොට මෛත්‍රිය වෙනස් වෙන්නේ නැද්ද? එහෙනම් පටවියේ වෙනස් වෙනවා ආපවල වෙනස් වෙනවා සබ්දේදී අපි වෙනස් වෙන්නේ නැද්ද? සබ්ද පූජාවේදී මෛත්‍රිය වෙනස් වෙනවා චෛතසිකවල මෛත්‍රිය වෙනස් වෙන්නේ නැද්ද? එහෙනම් පඨවි ආපෝ වායෝ තේජෝ කියන සතරමා භූතවල මේ මෛත්‍රිය වෙනස් වෙනවා කම්පණයටපත් වෙනවා. එහෙනම් කබලින්ක ආහාර ලැබෙනකොට, ගිලම්පස දාණය ලැබෙනකොට, ධර්ම දාණය, ශබ්ද පූජා වෙනකොට, මිනිසුන්ගේ සිටිවිලි අපට පූජා වෙනකොට, වන්න ගන්ධ රස ඕජාවල අපට මේ කම්පණය ඇති වෙනවා, මෛත්‍රිය වෙනස් වෙනවා. එහෙනම් සෑම තරලයකට සාපේක්ෂව මේක වෙනස් පවතිනවා. ප්‍රියතාවය අපගේ මෛත්‍රිය රජ කරන බව ඇයි අපි තාම ප්‍රත්‍යක්ෂ නොකරගන්නේ? එහෙනම් අපේ ප්‍රියතාවය අපගේ පාරමිතාවට තර්ජනයක් කරනවා මම මේ මේ විදිහට වෙනස් වෙනවා පුළුවන් නම් මේක රැකගෙන ඉන්න කියලා අපි විඩාවටපත් වෙනවා අපෝසත් වෙනවා අපගේ ಗುಣධර්ම රැකගන්න ඒක පිරියනවා එනම් මේ ලෝකේ බෝධිසත්වරුන්ගේ ජීවිත විනාශ කරන්න බෑ උන්වහන්සේ තමන්ගේ බෝධියට සමවැදිලා කවදරි දවසක පිරිනුවම් පානකම් උන්වහන්සේලාගේ චරිතය වෙනස් කරන්න බෑ අපි සාරා සංක කල්ප ලක්ෂයක් මේක වඩපු තථාගත බෝධිසත්වයන් ගැන අපි දන්නවා අතපය හතරම කැපුවා ඒ සාන්තිවාදී තාපසවරයා මොකවත් වෙනස්ුනේ නැහැ ඒතුන් වහන්සේ ඉනා වෙලා පාරමිතා පෙරුවා සුවපත්භාවයේ නිදුක්භාවයේ නිරෝගීභාවයේ පූජා කළා අත් දෙකම කැපිලා වෙන් වෙලා කකුල් දෙකම කැපිලා වෙන් වෙලා ලේ වැක්කරෙනවා ගංගා වාගේ ඒත් උන්වහන්සේ සුවපත්භාවයේ නිරුක්භාවයේ නිරෝගීභාවයේ පැතුවා මිසක් ඒ තථාගත බෝධිසත්වයෝ කවදාවත් වචනයකින්වත් ඒ රජවරයාට සේවකයන්ට සාපකලේ නැ මේක උදාහරණයක් උපමාවක් කොටගෙන අපගේ ජීවිතයට ගන්න අවශ්‍යයි ඒ සිංහ පැටව් ටික විනාශ වෙනවා කියනකොට සෑම බෝධිසත්වෙක්ම දිව්වා කෑම හොයන්න තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දක්ෂකම කොච්චරද තමන්ගේ කයට ආහාරයක් බව තේරුම් අරගෙන මේ පොට්ටබ්බය කබලින්ක ආහාරයක් බවට පත් කරලා පූජා කළා සිංහ දේනුවට එනම් වචනේ කම්පණය ඉවස ගන්න බැරි මේ ලෝකේ මාංශේ ඉරාගෙන කනකොට ඒ වේදනාව කොච්චර දැනෙනව ඇද්ද? ලේ නාරවල් කැඩිලා ඉදිරිලා ඒ මම දිගැරීගෙන යනවා. ඇටකටු පොඩි වෙනවා. පණ තියෙනවා. ඉවස ගන්න බෑ. ඒ තුන් වහන්සේ වචනයකින්වත් ඒ සිංහ දේනුවට සාප කළේ නැහැ. ඒ රාගෙන කනකොට බඩගින්න නිවේවා බඩගින්න කින දුක නිවේවා අර පැටවුන්ගේ ජීවිතය බේරේවා ජීවිත දාණය අබේ දාණය ඇති වේවා මාගේ ජීවිතයේ කුසගින්නට ආහාරයක් වේවා කියලා බලන්න ඒ තථාගතයන් වහන්සේ මොනතරම් ලෝක සත්‍යයට අනුකම්පා කළසේක්ද මේක අපගේ ජීවිතයට ආදර්ශයක් කළ යුතුයි තමන්ගේ රිලව් කණ්ඩායම සසරෙන් එතර කරවන්න ඒ කඹේ ඉඩ මදි නිසා එක අතකින් කඹේකොත් අනිත් අතින් ගාකොත් අල්ලාගෙන විශාල පාතාල එලයට වට වැටෙන්න දෙන්නේ නැතුව කඹේ දියා සෑම රිලවෙක්වම එතර කළා බෝධිසත්වයෝ දේවදත්ත රිලවා ඇවිල්ලා ඒ මාබෝසතරන් වහන්සේ අපනවා අතකසා දැම්මොත් ප්‍රපාතයට වැටිලා ඔළුව අතරට පැල්ලා මැරෙන බව දැනගෙන ඒ ලනුව අතරින්න හේතුව අතරියොත් බිම වැටලා මැරෙනවා එහෙනම් කොච්චර රිදවන්න ඕනේද මගේ අත අපන්න, මගේ ඇටකටු පොඩි කරන්න, මස් මාංශ කන්න, ලේ බොන්න. හැබැයි ඔයාගේ ජීවිතේ විනාශ වෙන්න මම කිසිසේත්ම අනුමත නොකරමි. ඇති වෙනකම් අපලා මේ එලයෙන් එතර වෙන්න ජීවිතේ රකගන්න එතකම් මම කඹය අතරින් නැහැ කියන අදිස්ථාන පාරමිතාවෙන් කඹේ අල්ලාගෙන හිටියා ඒ දේවදත්ත අපලා අපලා බැරි ගෑයිලා ඒ ජීවිතේ එතනින් එතර වුණාට පස්සේ කඹේ අත්තරියා ඊටිපස්සේ අපන්න ගියේ නෑ විරිත්තන්න ගියේ නෑ අනුකම්පා කරලා මෛත්‍රිය වැඩුවා අන්න බලන්න තථාගත චර්යාව කොච්චර සුන්දරද කියලා 550ම මේ අවස්ථාවේ දේශනා කළා 550ම ඔය ටිකම නේද ඇයි අපි මේ 550ම කටපාඩමින් දැනගෙන ඒ මාබෝසත් චර්යාව හොඳට අවබෝධ කරගෙන හැම දෙයක්ම මතකේ තියාගෙන අපේ චරිතය දේවදත්ත කරන්නේ පරිගන්නේ දේවදත්ත ඉවසන්නේ බෝධිසත්ත එහෙනම් අපි අපගේ චරිතය තාම දේවදත්ත බවට පත් කරනවා ඇයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ආදර්ශයට ගන්න නැත්තේ අපට මේම ප්‍රශ්න ඇති වෙන බව මේ වගේ කම්පනවලට අපගේ පාරමිතා සුණු විසුණු වෙලා යන බව මාබෝසතාණන් වහන්සේ දන්නවා තථාගතයන් වහන්සේ දන්නවා ඒ නිසා උන්වහන්සේ ඒ බෝධිසත්ව චරිත 550 පූජා කළා මේ වගේ කම්පා තාඩන පීඩන එනකොට බලේ ඉන්න මිනිස්සු ඒවායෝ ධම්මල අතපය කපනකොට රාජ්‍ය නීති පනවනකොට මිනිස්සු නිന്ദා අපාස කරනකොට ජීවත් වෙන්න වෙළඳාම් කරනකොට ජී ජීවිතේ ගත කරනකොට තමන්ගේ ආමිනේ වාදානකොට තමන්ගේ ආමිනේ තමන්ගේ ජීවිතේ විනාශ කරවලා තවත් මිනිසෙක් එක්ක දීගේ යනකොට මේ සෑම ප්‍රශ්නයක්ම මේ ලෝකේ එනවා එන්න පුළුවන් සෑම ප්‍රශ්නයක්ම මටත් ආවා මම ඇසුරුනේ මේ විදියට බෝසත් චර්යාව ආදර්ශයට ගන්න මේ විදියට බෝසත් පාරමිතා පුරලා තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්නේ නැහැ කියලා අපට දීපු අනුකම්පාව නේද 550 ජාතකය ඇයි අපි ජාතක පොත් වංශයට පසඟ පීටුවා වැඳලා ඒක ආදර්ශයට ගන්න නැත්තේ ඇයි පොත් වංශය අපි අමතක කරන්නේ අද හිඳලා අපි සෑම තප්පරයක් ගානේ 550 ජාතකයේ ප්‍රයෝජනෙට ගනිමු ඒ මාබෝසතාණන් වහන්සේ මේ ලෝකේ ජීවත් වුණේ කොහොමද? ඒක ආදර්ශයට ගමු. ඒක අපේ චරිතය බවට පත් කරගනිමු. අපි මේ ලෝකයේ ආයතන අයේ කම්පාව තුලින් කම්පණය තුලින් අපේ ප්‍රියතාවයේ වටාගත යුතුයි ඒ ප්‍රියතාවය තුළින් අපි මේ සංසාර විමුක්තියට වැඩ කරගත යුතුයි. ඒවා කමඨාන් වශයෙන් පාවිච්චි කළ යුතුයි. සෑම තප්පරයක් ගානේ පුරුදු කළ යුතුයි. මේ දක්ෂකම අපට නැත්තම් මේ ඍජුපටිපන්න භාවය අපට නැත්තම් මේ වීරිය අපට නැත්තම් මේ මුර්ධකම අපට නැත්තම් මේ අවංකකම අපට නැත්තම් මේ භවයේ ප්‍රඥාව ලැබෙනවා කියන එක ටික අමාරු දෙයක් මාර්ගඵල නිවන් අවබෝධ වෙනවා කියන එක ටිකක් දුෂ්කරයි කියලා අපට කියන්න සිද්ධ වෙනවා. ඇයි මේ චර්යාවේ නිරත වෙන්නේ නැති නිසා? එහෙනම් අපගේ අඩුව අපට තේරුම් කරලා දුන්නා සතරමා භූතය අපේ කන්වල දෝෂ අපේ ඇස්වල දෝෂ දිවේ දෝෂ චර්යාවේ දෝෂ සිතේ දෝෂ මේ සතරමා භූතිය ටිකක් ඇවිල්ලා මේ සතරමා භූතිය උඩ පැනලා කෑගාලා කම්පන කරලා කලඹවලා අපේ අඩු ටික අපිට අවබෝධ කරලා දුන්නා සතරමා භූතයන්ට අපි සාදුකාරයක් දිය යුතුයි සාදු සාදු සාදු මේ ලෝකේ සෑම තැනම සතරමා භූත සෑම නාමයක් රූපයක්ම සතරමා භූත සතරමා භූතයෝ මට කමඨාන් දෙති සතරමා භූතයෝ මට නිවන දේශනා කරති සතරමා භූතයෝ මාගේ පාරමිතාවේ අඩුපාඩු පෙන්වා දෙති සතරමා භූතයෝ මට මාර්ගඵල නිවන් අවබෝධ කර දෙති සතරමා භූතයා මට කල්යාණ මිත්‍ර ශ්‍රේවණයක් වෙලා පඬිත සේවනයක් වෙලා භාග්‍යතුන් වහන්සේ සතරමා භූතවලින් මට අවශ්‍ය දේ තාම දේශනා කරමින් පවතින බව අපි වටා ගන්නට ඕනේ එහෙනම් අද අපි ප්‍රියතාවය ගැන ප්‍රශ්න කරා සාකච්ඡා කළා. ඒවා ගොඩාක් ගවේෂණය කළා, පරීක්ෂණ වලට භාජන කළා. එහෙනම් සලායතන තුල තියෙන ප්‍රියතාවය අපි තේරුම් ගත්තා. එහෙනම් භාවනා යෝගිව ඉන්න මෛත්‍රිය භාවනාවක් වශයෙන් කරන ආර්ය ශ්‍රාවකයා තුළ ප්‍රියතාවයේ ප්‍රශ්න ටික අපිට තේරුණා. එහෙනම් අද ඉඳලා මේ ප්‍රියතාවය කියන ධර්මතාවය තුළින් අපගේ භවයක් විතර උස තියෙන මේ කයේ අඩුපාඩු හදාගනිමු. මේ ප්‍රියතාවයේ කරන කොටගෙන අපට ඇතිවෙන සෑම ප්‍රශ්නයකටම උත්තරය සපයා ගනිමු. එහෙනම් අපි අද ඉඳලා ලෝකෝත්තර ප්‍රියතාවය කමඨානා කරමු. මේක පාරමිතාවක් කරමු. අද ඉඳලා ලෝකෝත්තර ආර්ය ප්‍රිය අපි වඩමු ආර්ය ප්‍රිය කියන්නේ මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුක වේදනා ඉන්සා පීඩා නොදී අපේ චරිතය ලෝකෝත්තර කරලා නිවාදාන ප්‍රියතාවය අද ඉඳලා ප්‍රගුණ කරමු වඩමු එහෙනම් අද මේ ධර්ම දේශනාව අපගේ ජීවිතයම වෙනස් කරන්නා වූ අපගේ බබයක් විතර උස මේ කයේ දස පාරමිතාව සම්පූර්ණ කරන්නා වූ අපගේ චරිතය අපට අවබෝධ කරලා දෙන්නා වූ අපගේ සීලය විනය අපට මතක් කරලා දෙන්නා වූ ධර්ම දේශනාවක් බවට පත් වුණා. එහෙනම් අද ඉඳලා අපි භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙමු. තථාගතයන් වහන්සේ අද ඉඳලා මම පොරොන්දු වෙනවා ඔබ වහන්සේට. මම අද ඉඳලා දූතාංගයක් රකින්නවා. ඒ දූතාංගයේ තමයි ලෝකෝත්තර ප්‍රියතාවයන් මත විතරක් මම ප්‍රගුණ කරමේ වඩමේ ඒක කමඨාන වශයෙන් පුරුදු කරමි. ලෞකික භෞතික අසත්පුරුෂ ප්‍රියතාවයන්ගෙන් මම වෙන් වෙමි. අද ඉඳලා මම මේක දූතාංගයක් වශයෙන් රකිමි. එහෙනම් අපගේ ආයතන අයතුලින් අද හිඳලා ප්‍රියතාවය තුලින් අපගේ අඩුව අදමෝ මෛත්‍රී කියන මේ වචන තුන තුල තියෙන ඒ අඩුවැඩි භාවය මේකතු කරන කොටගෙන අවබෝධ කරගෙන මෛත්‍රී පාරමිතාව નિවැරදි කරමු මෛත්‍රී වාක්‍ය තුල තියෙන දෝෂ නිර්දෝෂ කරමු අපි ලබාපු මිනිසත් භවයේ මේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුල මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ පරිණිරවාණයට අවශ්‍ය කටයුතු මේ ධර්ම දේශනාව මේ කමඨාන අනුශාසනාව තුළින් සිදු කරගනිමු ඒකාන්ත වශයෙන්ම මේ ධර්ම දේශනාව කමඨාන අපි ලබාපු මිනිසත් භවයේ පිරිණිවීම පිණිස හේතුවක් වේවා වාසනාවක්ම වේවායි කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න